नमो तस्ते भगवतो वरहतो सम्मा सम्बुद्धस्ते नमो तस्ते भगवतो वरहतो सम्मा सम्बुद्धस्ते नमो तस्ते भगवतो वरहतो सम्मा सम्बुद्धस्ते बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි सतियन्ति सङ्घम् शरणम् गच्छामि पाणातिपाता विरमणि सिखापदम् समादयामि अभिन्नादाना विरमणि सिखापदम् समादयामि कामेषु मिथ्याचारा विरमणि सिखापदम् समादयामि तुषावादा विरमणि सिखापदम् समादयामि පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි හරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි Thank you. පින්වතුනි අප පසුගිය දිනෙහි චත්තාරෝ ගන්ථා අභිජ්ජා කායගන්තෝ ව්‍යාපාදෝ කායගන්තෝ සීලග්ගත පරාමාසෝ කායගන්තෝ ඉදං සච්චා භිවේසෝ කායගන්තෝ කියන ඒ සතර පිළිබඳව කතා කරේ. අභිජ්ජා කායගන්ත ඊවේ ලෝභය. ව්‍යාපාද කායගන්ත ද්වේෂය. සීලබ්බත පරාමාස කාය ගන්තය සහ ඉදං සච්ඡා බිනිවේස කාය ගන්තේ දික්ඛය. ඒ සීලබ්බත පරාමාස කීවේ යන්‍ය සීල වෘත සමාදානයකින් සුද්ධියක් ලැබත හැකි කියා ගන්නා දෘෂ්ටිය සීලබ්බත පරාමාස ඉදං සච්ඡා බිනිවේස කාය ගන්තේ කීවේ යම් දෘෂ්ටියක් ගත් කෙනෙකු එයම ඇත්තයි අනිත් සියල්ලම බොරුයි කියා ගන්නා දැඩි දෘෂ්ටිය. ඉදං සත්‍යාභි නිරේධි. ඉදමේව සත්‍යං මෝග මඤ්ඤං. ඉදමේව සත්‍යං කියන්නේ මේම ඇත්තයි අනිත් ඒවා කොහොම බොරුයි. හිස්සය කියලා ගන්න දෘෂ්ටි. දැන් ආත්මයක් ඇත්තේ කියලා ගන්න කෙනෙක් ආත්මයක් නැtei කියන ඒ දෘෂ්ටි සියල්ලම බොරු. Taman ගත්ත දෘෂ්ටියම තමයි හරි එක කියලා ගන්න. ඒ විදිහට ඉදං සත්‍යාභි නිවේශ කාය ගන්න. ධර්ම වශයෙන් ලෝභයයි, ද්වේෂයයි, වික්ඛයයි කියන ධර්ම තුන. දැන් ඊළඟට එන්නේ සත්තාරි උපාදානානි. කාම උපාදානං, ඉති උපාදානං, සීලබත උපාදානං, අත්තවාද උපාදානං. ඒ උපාදාන කියන මේ වචනයෙන් වදාරා තිබෙන ඒ සතර ධර්ම වශයෙන් නම් දෙකයි. ලෝභයයි දික්ඛයයි. කාම උත්තරි උපාදානානි කාම උපාදානං, ditthi උපාදානං, සීලබ්බත උපාදානං, අත්තවාද උපාදාන. ධර්ම වශයෙන් දෙකයි. ලෝභයයි දික්ඛයයි. කාම උපාදානං කීවේ ලෝභය. ඒ එතන කාම කියලා එතන දක්වන්නේම ලෝභයට. ඒ ලෝභයම උපාදාන වඩුවේ. ඒ යමක් කාමයේ වේද එහෙම උපාදාන වන්නේද කාම උපාදාන. ඒ කියන්නේ තදින් අල්ලා ගන්න ලබන ලෝභය. ඒ ලෝභයේ පිළිනවා සංහා කියන සංහායි කියන විට ඒ ලෝභය. ඒක උපාදාන වෙන විට ඊට වඩා බරපතලයි. ඊට වඩා බොහොම බලවත් ශක්තිමත්. ඒ ලෝභයම තමයි උපාදාන වශයෙන් දක්වන්නේ බොහොම තදින් ගන්නා ලෝභය. ඒකයි දැන් කෙනෙකුට යම් කිසි දෙයක් දුටු කල්හි ඇතිවන්නට පුළුවන් ඒ දේ ප්‍රියනම් මනාපනම් ලෝභණීයනම් ඒ දේ පිළිබඳව ලෝභයක් උපදින්නේ. ඒ ඒ ගැන ආසාවක් ඇතිවන්නට ඉඩ තිබෙනවා. ඒ හුදු ආසාවක් ඇති වූ පමණින් ඒක උපාදානයයි කියන්නේ නැහැ. ඒ ඒක හරියට පෙන්වත හැකි මේ බීජයකින් උඩට මතුවන කුඩා මේ අංකුරයක් වගේ අංකුරයක් වගේ ඒ අංකුර කාලයේදී එමණත ඊට ටිකක් ලොකු වුණත් ඒක උදුරා දමන්නට පුළුවන් නේ නියපොත්තෙන් පවා කඩා දමන්නට පුළුවන්. ඒක විශාල ගසක් වූ කලෙහි සමහර විටක ඇතෙකුටවත් පෙරලන්නට අමාරු වන තත්වයට ඇති වෙනවා. තත්වය ඇති වෙනවා. අන්න ඒ වගේ. ලෝභය, තණ්හාව කියන එක ඒ ලා අවස්ථාවක්. බොහෝම දැඩි වූ අවස්ථාවක් තමයි උපාදාන. ඒකට ඒ ඒ දුටු වස්තුව දුටු දේ Tamanට අයත් කර ගැනීම සඳහා යමෙකුට ඒ තණ්හාව ඇති වුනොත් අනේක උපාදාන. උපාදාන. ඒකට ලෝභයම උපාදාන වනුයේ කාම උපාදානය. එතන කාම කීවේ කාමේ තීති කාමෝ කියන්නේ. කාමේ තීති කාමෝ කියන්නේ කැමැති වේනුයි කාම නමි. ඒ ලෝභය. ඒ ලෝභයම උපාදාන. උප ආදාන උප කියන වචනේ තේරුම. දල්හ කියන තේරුම. ඒක උපසර්ගයක්. ඒ pāli භාෂාවේ සිංහල භාෂාවෙත් එන උප කියන ඒ උපසර්ගය. මේ එහි එනවා ඇතැම් තැන්වලදී එහි එන්නේ සමීපාර්ථය. සමීපාර්ථය කියන්නේ ළඟයි කියන අර්ථය දෙන්න. දැන් උපචාර කියන තැනදී එන්නේ ළඟ කියන අර්ථය. උපචාර සමාධිය. උපචාර සමාධිය කියවේ අපනා සමාධියට කිට්ටු සමාධිය. උපචාර සමාධිය. මේ ඒ තේරුමෙන් නෙවෙයි මේ ආදාන කියන එකට උප කියන වචනය උපසර්ගයේ යෙදුවාම එකක්. එතන එන තේරුම දල්හ කියන එක. දල්හ කියන්නේ දැඩි. දැඩි. දැඩි ආදානය. කියන්නේ කදින් ගැනීම කියන්නේ. උපාදාන උපාදාන එකොම උපාදානය දක්වන තැන්වලදී විස්තර කරනවා මැඩියෙකුට නෙමෙයි ණයෙකුට ගොදුරක් පසු වෙන අවස්ථාවේදී ඉතින් මැඩියා ණයාගේ ගොදුරක් එහෙම ගොදුරක් ණයෙකු දැහැ ගන්නා විට අල්ලා ගන්නා විට ඒ සතාට දෙරි පැන යන්නට පුළුවන් වෙන පරිදි නෙවෙයි අල්ලා ගන්න. බොහෝම තදින්ම. හරියට වස්තු හිමියෙක් හොරෙකුව අල්ලා ගන්නවා වගේ දැඩි ගැනීමක්. තදින් ගන්න. අන්න ඒ බඳු ගැනීමකටයි උපාදානක. ඒක ලෝභයෙන්, තණ්හාවෙන් දැඩිසේ අල්ලා ගැනීම කාම උපාදාන. that is reality. ඒ ඒ විදිහට තේරුම් ගන්නට ඕන. උපාදාන, කාම උපාදාන. ඒකට කාමය කියන ලෝභයම ආදාන කරනෙහි ඊට කියනවා කාම උපාදාන. එතන ආදානයේ කිය දෙඩිව ගැනීම. ඒක මතක තබන්න. දෙඩිව ගැනීම ආදාන. කාම කීවේ ලෝභයට ඇලීමට එතකොට ඒ ඇලීම් සංඛ්‍යාත වූ ගැනීම, දැඩිව ගැනීම. ඇලීමයි කියනු ලබන දැඩි ගැනීම කාම උපාදාන. එහෙමයි තේරුම් ගන්නට පිළිගන්නේ. ධර්ම වශයෙන් නම් ලෝභයම තමයි. දැන් ඒක අප තේරුම්ගෙන තිබෙනවානේ. ලෝභයයි කියන විට ලෝභයේ තරාතිරම් පිළ. තරාතිරම් කියන්නේ එහි ප්‍රබල දුබලකම් තිබෙනවානේ. ඇතැම් ලෝභයක් බොහොම සුළු එකක්. කුඩා ලෝභ. දැන් කෙනෙකුට කියත හැකි සමහර ආහාර පාන පිළිබඳව උවත් යම් කිසි ආහාරයක් ගැන කතාවක් ඇති වුණොත් කෙනෙක් කියන්නට බැරි නෑ මම ඒ කෑමට ආසයි. සමහර විටක ඒ ආසයි කියපු එක ඒක පස්සේම දුවගෙන යන එය නැතිවම බැරි විදිහේ දෙයක් වශයෙන් කරන ආසාවක් නෙවෙයි. බුදු වේ කැමතුව කැමති. ඒකට තමා ප්‍රිය කරනවා. ඒ නිසා තමයි ඒ ඒ ආහාරේ ඇලෙන බවක් තිබෙනවා. නමුත් ඒක දැඩිව ඇලීමක් නෙවෙයි. සමහර විටක කෙනෙකුට ඇතිවන්නට පුළුවන් ඒ ආහාරයේ පිළිබඳව දැඩි ඇලීමක්. ඒක නැතිවම බැරි විදිහේ ඇලීමක් ඒකයි අර කලින් කී ඒ ආහාරය පිළිබඳව තිබෙන ආශාවයි ආශා වශයෙන් නම් එකක් වුණාට එයි තිබෙන தත්ව වශයෙන් සැලකන විට සමාන නැහැ. සමාන නැහැ. ඒ නිසා තමයි සම ඇතම් විටක අපිට කතා කරන්නට වන්නේ ආහාරයේ කිදුකම කියන්නේ ආහාර ගේධය කියන්නේ ආහාර ගේදේ. ඒ ගේදේ කියන එක දැඩි ආසාවක්. බරවත් පතල ආසාවක්. ඒක සිතින් ඒ තරම් ලේසියෙන් අත්හැර ගන්නට පුළුවන් ආසාවක් නෙවෙයි. සමහර විට මැරෙන වෙලාවේදී ඒ ආසාව මතුවලා ඉන්නට බැරි නෑ. අසුවල් දේ කන්න බැරි උනායි. එහෙම ආසාවට නැගෙන්නට බැරි නෑ. අන්න ඒ විදිහේ ආසාවන් කාටවත් හොඳ නැහැ සාමාන්‍යයෙන් සලකන විට ප්‍රත්‍යඥ సంతානය ආසා කියන ලෝභයත් ඒ වගේම විරුද්ධ වන ද්වේෂයත් කියන මේ දෙකට වරින් වර වැටෙන సంతානයක්. ඇතැම් විටක ලෝභය, ඇතැම් විටක ද්වේෂය. ඒවා ඇතිවත්. එහෙම ඇති වෙතත් ඒ ලෝභයයි ඒ ද්වේෂයයි හැම විටම බොහොම බරපතල ආකාරයෙන්ම ඇති වෙනවත් නොවේ. එහෙම ඇති වෙනවත් නෙවෙයි. ධර්ම වශයෙන් සැලකන විට නම් ලෝභයයි ද්වේෂයයි තමයි. ඒ ඒ ඇතිවන ද්වේෂය කෙනෙකු මරන්නට, කෙනෙකුට ගහන්නට, කෙනෙකුට බනින්නට තරම් සේ ඇතිවන්නා වූ ද්වේෂය එහෙම විතරම කෙනෙකුට ඇතිවන්නේ නැහැ. බොහෝ දෙනෙකුට එහෙම ඇතිවන්නේ නැහැ. නමුත් ද්වේෂය ඇති වෙනවා. යම් යම් කර්මක් ඉදිරිපත් වුණා Taman නොකමැති දෙයක් ඒ නොකමැති අරමුණෙහි පැන නගිනවා නොකමැත්ත මේ නොකමැත්ත වශයෙන් උපදින්නේ කුමක්ද ද්වේෂය ද්වේෂය ඒකේ තරාතිරමක් තිබෙනවා ඒක බොහෝම තත්ත්ව වශයෙන් සැලකන විට දුර්වල ද්වේෂයක් ඊට වඩා ප්‍රබලව පැන නගිනවා ඒක සමහර විටක මුලදී මේ තරම් බලවත් ඇති දුරු ද්වේෂය සමහර විටක ඒ කාරණය පිළිබඳව නැවත නැවත නැවත නැවත හිතන්නට කල්පනා කරන්නට සලකන්නට ගියාම මේ ඒ ඒ ද්වේෂයේ බරපතල ඒ නිසා දැන් සමහර කෙනෙක් ද්වේෂයක් හටගත්තව ඒ හටගත්ත ද්වේෂය ඇති වෙලා නැති වෙන්නට ඉඩ හරින්නේ නැතුව නැවත නැවතත් ඒ ද්වේෂයම උපදවා ගන්නට ගියාම සමහර විටක මුළු දවසම ඒ ද්වේෂයටම ගත වෙනවා. මුළු දවසම ගත වෙනවා ද්වේෂයට. ඉවරයක් නෑ කතාව. මේ වෘතෝන්චියක් නැතුව කතා කරනවා කියන්නේ ද්වේෂය දිගටම ගෙන යනවා. එහෙම අවස්ථා. ලෝභය පිළිබඳවත් තිබෙනවා එහෙම අවස්ථා. ඔව්. ඉතින් ඒකටයි කෙනෙක් මේ අවදිව සිටින බව ඇති කරගන්නට අවදිව සිටින බව හිතන්නේ සිහියෙන් යුතුව සිටින බව. ඒක ඇති කරගන්න. එහෙම නැත්නම් මේ ධර්ම තමන්ගේ సంతානයේ උපදිනවා. ඒ මොකද එහෙම උපදින්නේ? ඒ ඉපදිය හැකි ශක්තිය අප තුල අප්‍රහීනයි. අපි නැති කරලා නැහැ. ඒ ලෝභය උපදින්නට හැකි බව අපට තිබෙනවා. ඒ නිසා ඒ ලෝභය කවරාකාරයකින් හෝ ඇතිවන්නට හැකි ශක්තියක් තිබෙනවද? ධර්ම වශයෙන් ලෝභය නම් ඒ ලෝභයේ ලේෂ මාත්‍ර වූ ශක්ති විශේෂයක් අත්තර නැත්නම් විශේෂයෙන්ම මොන මාර්ගයෙන්ද? ලෝකෝත්තර මාර්ගය. ලෝකෝත්තර මාර්ගයෙන් එය ලේෂ මාත්‍රයක්වත් නැති කරලා අස් කරලා තුනී කරලා ඒ ගොරෝසුකම් නැති කරලා එහෙම කෙනෙකුට ලෝභය ඇති වෙනවා ඇති වෙනවා පමණක් නෙවෙයි ඒක අන්තිම උච්චස්ථානයට උවද නැගයන්නට පුළුවන් ලෝභයක් වන්නටත් ඉඩ තිබේ. ඒකනේ ප්‍රත්‍යඥ තත්වය ගැන කියන්නේ. මේ කියන ලද කාමෝපාදාන, ditthි උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන කියන මේ හතරම මේ හතරම පවත්නේ කවර సంతානියක ත්‍යාසුව ඒ ප්‍රත්‍යඥ సంతානෙහි ප්‍රත්‍යඥයාටයි මේ හතරම තිබෙන්නේ කාම උපාදානය ඉති උපාදානය සීලබ්බත උපාදානය අත්වාද උපාදානය ලෝභ දිට්ඨි දෙක ලෝභ දිට්ඨි දෙක මේ හතරම ඈ අභිජ්ජාවේ කාම උපාදානයේ විස්තර අභිජ්ජාති ලෝභ වශයෙන් වෙනසක් නැහැ. අභිජ්ජා කියන දැන් අභිජ්ජාව එක එක අවස්ථාවලදී දක්වනවා. අභිජ්ජා අකුසල කර්මපත 10 පිළිබඳව කතා කරන විට මනක් කර්ම අකුසල මනක් කර්ම තුنين එකක් තමයි අභිජ්ජා. එතන අභිජ්ජා කීවේ අභිජ්ජා විසම ලෝභෝ කියලා දැක්වූ ඒ ලෝභයට. සාමාන්‍ය ලෝභය ගැන නෙවෙයි එතන අභිජ්ජා විසම ලෝභය කිව්වේ. නරකම ලෝභය. ඒ මක්නිසාද එහෙම කියන්නේ? තමන් සම්පතක දෙයක වුණත් ආසා කිරීම ලෝභයයි. තමන් සම්පතක දෙයක. නමුත් අනුන් සම්පතක දෙයක් තමන්ට වේවා කියා ඒ ලෝභයෙන් සලකනවා නම් හිතනවා නම් ඒක අභිජ්ජාව. අනුන්ගේ දෙයට වුණත් ආසාවක් තිබෙන්නට පුළුවන්. يعني දැන් අපි ගමු තමන්ගේ රූප සම්පත්තිය ගැන කෙනෙක් ආසා කරනවා. තවත් කෙනෙකුගේ රූප සම්පත්තියක් ගැන ආසාව ඇතිවන්නට පුළුවන්. ලෝභය උපදින්නට පුළුවන්. ලෝභය කියන්නේ. ඒ ලෝභය කියන්නේ ඒක ප්‍රියයි මනාපයි කියා ඒ නිසා ඇලෙන ගතිය, ඇලෙන ස්වභාවය. එහෙම ඇතිවන්නට පුළුවන්. නමුත් ඒ ඇතිවන ලෝභය, ඒ යමිතුගේ රූපය කෙරෙහි ඇතිවන්නා වූ ලෝභය ඒ කතාවේදී නැත්නම් කර්මපත කතාවේදී අවිජ්ජා යන්නෙන් දැක් වූ ඒ අවිජ්ජාවට අන්තර්ගත වන්නේ නැහැ ඇතුළත් කරන්නේ නැහැ ඒ ඒ රූප සම්පත්තියෙන් යුක්ත තනත්තා හෝ තනත්තිය වෙනත් කෙනෙකු අයත් නම් ඒ තනත්තා මට වේවා මත් කියලා තමා පැත්තට නම්වා ගැනීම හරවා ගැනීමට ඇතිවන්නා වූ ආශාව තමයි එතන අභිජ්ජා. ඒකයි ඒකට විසම ලෝකෝ එතන විසම ලෝකෝ. ඒ හැමතැනදීම අභිජ්ජා කියන විට වැඩි වශයෙන් ගන්නට තිබෙන්නේ ඒ තේරුම. ඒ ධර්ම වශයෙන් ගන්නවා නම් අභිජ්ජාව ධර්මයක් වශයෙන් පෙන්වන්නේ දෙයි කියොත් ඒ ධර්මයේ කුමක්ද ලෝභය. ඒ ඒ ලෝභයේ ඒ ඒක ලෝභය කියන ඒ ධර්මයක් හැටියට ලෝභය කියලා වෙන් කරන්නේ ඇයි එයි තමා තිරෙන්නේ ඇලෙන ගතිය ඇලෙන ස්වභාවය යම් ධර්මයක ඇලෙන ස්වභාවය වේද නැත්නම් ඇලෙන ස්වභාවයයි කියන්නේ යම් ධර්මයකට නම් ඒ තමා ලෝභය ඉතින් ඒ ලෝභයේ ඇලෙන ආකාර ඒ ඇලීමට අරමුණු වෙන ධර්ම වෙනස් වෙන්නට ඒ වෙනස් වන ධර්මයන්ගේ අනුව ඒ ලෝභය පිළිබඳව කියන්නට වෙනවා මේ ලෝභයයි මේ අභිජ්ජාවයි. එහෙම කියන්නේ. යමක් පිළිබඳව ඇති වෙන ලෝභය ලෝභය. නමුත් ඒ අන්‍ය කෙනෙකුට අයත් දෙයක් තමන්ට වේවා කියන ඒක අචේතනික සචේතනික අචේතනික කියන්නේ මේ සිත් පිට නැති වස්තුවක් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් සිත් පිට ඇති සත්වේ කෙනෙක් වෙන්නට පුළුවන්. ඒකවල දැන් ඒක මිනිසුන් ගැන පමණක් නෙවෙයි. අපි ගන්නමු කාටවත් අයිති හරකෙක් එළුවෙක් එහෙම ඉන්නවා. බොහොම මේ සාමාන්‍ය එළුවෙක් හරකෙක් වගේ නෙවෙයි. ටිකක් පෙනුම ඇති. ජව සම්පන්න. කෙනෙකුට හිතුනොත් ඌ මට ලැබෙනවා නම් මං අයත් කරගන්නවා කියලා ඒ ඒ සතා සමන්ත වේවා. ඒක අභිඥාව. සතාගේ තිබෙන රූපපුව ආදී ගැන සලකා ලෝභයක් උදු ලෝභයක් උපදිනවා නම් ඒක ලෝභය. නමුත් මට වේවා. ඒකයි අභිඥාව. එතකොට මෙතන අභිඥා කායගන්තේ කියලා කිව්වේ මෙතන ගන්නට තිබෙන්නේ අර විෂම ලෝභය තමයි. විෂම ලෝභය. එහෙනම් ධර්ම වශයෙන් ඒක ලෝභය. අවිද්‍යාව කියන වචනය එතන යොදලා තිබෙනවා. ඒ ඒ ලෝභය ලෝභය ඒක අවිද්‍යාවක් වුවත් එහෙම නැත්නම් හුදු ලෝභයක් වුවත් එහි තිබෙනවා ශක්තියක් කුමකටද? මේ භවයන් ගැළපීමට ශක්තියක් තියෙනවා. මේ භවය ආ ඊළඟ භවය කියන මේ දෙක සම්බන්ධ කිරීමේ ශක්තියක් ඒ ලෝභයට තිබෙනවා. තවත් විදිහකින් කියනවා නම් ඒ ලෝභය නිසා නැවත භවයක් ලබා දෙවන ලබා දෙන. ද්වේෂය නිසාත් එහෙමයි. ව්‍යාපාදෝ කාය ගන්තු. ව්‍යාපාදයක් කාය ග්‍රන්ථයක්. ඒ මොකද එහෙම කියන්නේ? ව්‍යාපාදයේ කියන්නේ ද්වේෂය. ධර්ම වශයෙන් ද්වේෂය. ව්‍යාපාද කියන වචනේ යොදන්නේ ඒතර මන කර්ම තුනෙන් එකක් නේ. අකුසල මන කර්ම තුනෙන් එකක් තමයි ව්‍යාපාදේ. ව්‍යාපාද කියන්නේ එතන ව්‍යාපාදේ කියන්නේ අනුන් නැසේවා දැනසේවා කියන. ඒක ඉන්නේ වනස්පති විල්ල කියන සිංහල කරලා තිබේ. ඇසේවා දැනසේවා කියා ඇතිවන ඒ සිටීම සිටිවිල්ල. ව්‍යාපාද ඒක ද්වේෂයමයි. ද්වේෂයෙන් තිබෙන බොහොම නරක පැත්තක්. යමක එක්ක තරහ වෙනවයි යමක් නිසා තරහව ඇති වෙනවයි කියන එක නරකයි ඒත් අරතරම් නරක නෑනේ. කවුරු හරි මේ ඒ තැනත්තාගේ ජීවිතය නැති වේවා කියලා හිතනවා නම් ඒක ඒ තැනත්තාට ඒ ජීවිතයේ පවත්නා කාලය තුලදී ඒ තැනත්තාට යම්තාක් සැප සම්පත් ලැබත හැකිද ඒ සියල්ලම ඔහුට නැතිව යන්නටනේ මේ තැනත්තාගේ මේ ප්‍රාර්ථනේ නේ දැන් ඒකනේ ඔය කාගේවත් දිවි දොර කිරීමේ කියන එක ඒ තරම්ම බරපතල වන්නේ බරපතල වන්නේ ඒ තැනැත්තාට ලබන්නට තිබෙන හැම සම්පතකින්ම ඔහු දුරන් කරනවානේ ජීවිතේ නැසාලුනේ ඉතින් ඒක මහා අපරාධයක් ඒ කාටවත් අයිති නැති දෙයක් තමන්ට දෙන්නට බැරි ජීවිතයක් තමන් කෙනෙකුගේ නැති කර නැති කර ඒක ලොකු වරදක් ඉතින් ඒක හිතුවත් කෙනෙක් මෙහෙම මොහු ජනසේවා කිය බොහොමලා අනේ නිසා ව්‍යාපාද කියා එතන වදාරලා. ඉතින් ඒ සිටිවිල්ල ධර්ම වශයෙන් ද්වේෂය. ඒක ව්‍යාපාදයක් වුවත් ද්වේෂයක් වුවත් එහි තිබෙන ශක්තියක් නැවත භවයක් ලබා දෙන්නට ඒ නිසා මේ භවයෙන් ඒ භවය ගැට ගැසීම මේ ව්‍යාපාදයෙන් සිදුවන්නේය කියන අර්ථවත්ව එය කාය ගන්ත කියලා නම් කර තිබෙනවා. ඇයි එහෙම දක්වා? ඒ ව්‍යාපාදයේ තියෙන ද්වේෂය හේතු කොටගෙන කරන ලද අකුසල කර්ම පිළිනොන් බරපතලම අකුසල කර්ම සිදු කරන්නේ ද්වේෂය නිසා භයානක මේවා. දැන් පංචානන්තරිය කර්මය කියන්නේ ද්වේෂය මූල සිටින්. ඉතින් ද්වේෂ මූල සිටින් එවන්දු කර්මයක් කළාම ඒ කර්මයාගේ විපාකය වශයෙන් භවයක් ලබා දෙනවනේ. මොන භවයේද ලබා දෙන්නේ? දුර්ගති භවය. දුර්ගති භවය. තබා. එතකොට ඒ අභිජ්ජා කායගන්ත කියන එක ලෝභය. ව්‍යාපාද කායගන්ත ද්වේෂය. සීලබ්බත පරාමාස කායගන්ත ditthිය. සීලබ්බත පරාමාස කායගන්ත පිළිබඳව බුදුරජාණන් වහන්සේ ඇතැම් අවස්ථාවලදී තමන් වහන්සේ වෙතට පැමිණි ඒ සීල වෘතයන් කිරු ඇතැම් කෞසන්ත වදාරලා තිබෙනවා. උන්වහන්සේ වෙතට පැවිදි කෙනෙක් අහනවා තමා ගෝ වෘතයයි ආරක්ෂා කරන්නේ. ගොණෙකු වගේ ජීවත් වන්නේ. ගෝ සීලය රකින්නේ. ගොණෙකු වගේ ක්‍රියා කරනවා. ඒ ගෝ වෘතේ. ඉතින් ඔහු කියනවා තමන් රක්නා වූ මේ වෘතය මේ සීලය නිසා තමන් විමුක්තියක් ලබනවා මේ බවත් ගෞතමයන්ගේ අදහස ඒ පිළිබඳව කුමක්ද? ඒ කියන්නේ ඔබ වහන්සේ ඒ ගැන කුමක් කියන්නේ? මේ ඇතැමුන්ට උන්වහන්සේ ඕ ගැන මගෙන් අහන්නට එපයි කියලා. පෙරත්ත කළාම උන්වහන්සේ වදාරලා තිබෙනවා. ඔය ඔබ ආරක්ෂා කරන ඔය ගෝසීලය නිසා සිදුවන්නේ ඔබට මරණින් පස්සේ ගවයන් අතර උපදින්න. ගොනෙක් වෙලා උපදින්න. එහෙම නැත්නම් නිරේ. ඒ තමන්ගේ සීලපත පරාමාසය කියන මේ වැරදි දෘෂ්ටියේ පිහිටා ඒ සීල වෘතය රකින්නේ ගොඩක් වෙන්නට නෙවෙයි. වැරදි දෘෂ්ටියක් උඹ අරගත්තේ. ඒ මොකද? ඔවුන් සලකන හැටියට සැප ලබන්නට නම් ඒ කියන්නේ විමුක්තියක් ලබන්නට නම් Taman අතීතයේ සිට කර තිබෙන සියලුම පව් දේවා අවසන් කරන්නට ඕන. අලුත් පව් අලුත් කර්ම රැස් කිරීම නවත්තන්නට ඕන. එහෙම දෘෂ්ටියක් වුණට තිබෙනවා. කියන්නේ අතීතයේ කර තිබෙන ඒ පාප කර්ම වලට විපාක විඳලා අවසන් වෙන්නට ඕනේ. ඒක ඒව අවසන් කරන්නට ඕනේ මේ ජීවිතේ. අලුත් පාප කර්ම, අලුත් කර්ම රැස් නොකර ඉන්නට ඕනේ. ඒ සඳහායි ඔවුන් ඒක කරන්නේ. නමුත් ඒ කිරීමෙන්ම ඔවුන් අලුත් පාප කර්ම රැස් කරනවා. මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තව, ධිට්ඨිගත සම්පයුක්ත සිත් ඇතිව කරන මේ ක්‍රියාවලින් ඔවුන් අලුත් කර්මයි රැස් කරනවා. අලුත් කර්ම. අර පරණ කර්මවලට දුක් විඳිනවයි කියලා ඔව් මේ විඳින දුක පරණ ඒවා ගෙවා අවසන් කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳව ඔවුන්ගෙන් හොඳට ප්‍රශ්න කරලා ඔවුන්ට කරුණු පහදා දීලා තියෙනවා. අනේ සීල වෘත සමාදානය සීල වෘත සමාදන්ව රකින්නවා මේ දෘෂ්ටියෙහි තීතක්. ඉතින් ඒ හේතු කොටගෙන ඔවුන්ට සංසාරයෙන් මිදීමක් වේද? දැන් මේ බලාපොරොත්තුව මිදෙන්නට. නමුත් මිදෙන්නේ නැහැ. නැවතත් ඔවුන් සසරටමයි යන්නේ. ඒ කියන්නේ සසර සැරිසරන. ඒ සසරට සත්‍යයන් අල්ලා ගැට ගැසෙන ධර්ම. හැටියට ඒ ලෝභ දිට්ඨි, ලෝභ ද්වේෂ දිට්ඨි කියන මේ තුන බුදුරජාණන් වහන්සේ කාය ගන්ධ වශයෙන් වදාරලා තිබෙනවා. ඉදන් පච්චාදි නිවේශකාය ගන්තේ කියන්නේ සියලුම දෘෂ්ටි වලින් යම්කිසි එකක් අල්ලාගෙන ඒ Taman ගත්තේ ඒ දෘෂ්ටියම තමයි ඇත්ත අනිත් සියල්ලම බොරුයි මෝඝයි කියන්නේ හිස් කියන තේරුම මෝඝ කියන්නේ හිස් ඉදමේව සත්‍යං මෝඝ මඤ්ඤං මේමයි ඇත්ත අනිත් ඒවා හිස් අනිත් ඒවා බොරු කියලා ඒ ඉතින් ඒ බඳු වැරදි දෘෂ්ටියක ඇත්තක්ම නම් ඒක දෘෂ්ටියක් වෙන්නේ නැහැ. ඇත්තක්ම නම් ඒ තැනත්තා මේ අල්ලාගෙන සිටින්නේ. ඇත්තක් ඇත්තක්ම ගන්නවා නම් ඇත්තසේ. ඒක දෘෂ්ටියක් නෙවෙයි එතකොට. ඒක සම්‍යක් දෘෂ්ටියක්. නමුත් මේ වැරදි එකක් හරි කියලා අල්ලාගෙන ඒ දෘෂ්ටියෙන් වැරදි විද්‍යා දෘෂ්ටිය. මෙන්න මේ ඒ ධර්ම හතර. මෙතන උපාදානවලදී කාමෝපාදානයේ කීවේ ලෝභය. එතකොට මේ කාමෝපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන කියන මේ ධර්ම උපාදාන වශයෙන් සතරක් වූ ධර්ම වශයෙන් දෙකක් වූ ඒ ධර්මයන්ගෙන් ඉවනේ දැඩිව ගැනීම දැඩිව අල්ලා ගැනීම කියන එක ආදාන කියන්නේ ගැනීම උපාදාන කියන්නේ දැඩිව ගැනීම. ඒතකොට ගැනීම කරන්නේ කුමකින්ද? අතින් නෙමෙයි. මේ උපාදාන කියන මේ ධර්මයන්ගෙන් කරන්නේ දැඩිව ගැනීම. ඒතකොට දැඩිව ගැනීම කියන්නේ අරමුණු වශයෙන් ගැනීම. මේ මේ ධර්ම ලෝභ දිට්ඨි. ඒ ලෝභ දිට්ඨි දෙක සිත්වලයි ලැබෙන්නේ. මේ ලෝභයයි දිට්ඨියයි චෛතසික දෙකක්. ඒ චෛතසික දෙක ලැබෙන්නේ ලෝභ මූල, ditthිගත, සම්පයුක්ත සිත් වල. ලෝභයේ පවණක් නම් ලෝභ මූල සිත් 8හි. සිත් 8හි කාම උපාදානයේ තියෙන. කෙනෙකුට මේ ස්කන්ධ පංචකය කරන ඇල්ම ආශාව පවත්වන්නට පුළුවන් ditthියෙන් තොරව. ditthියෙන් තොරව පාපත හැකියි. දැන් තව විදියකින් කියනවා නම් අපි ගන්න කෙනෙක් සෝවාන්. සෝවාන් වූ ඒ පුද්ගලයාට විද්‍ය නැහැ. ඒත් ලෝභය තිබෙනවා. ඒ ලෝභයෙන් තමාගේ මේ ස්කන්ධ පංචකය පිළිබඳව අල්ලා ගැනීමක් තිබෙනවා. ඒක නැතිකලේ නෑ තාම. කාම උපාදානයේ කියන ඒ ලෝභය පවතින. විත්‍ය උපාදාන, සීලගත උපාදාන, අත්වාද උපාදාන කියන ඒ තුනම නෑ. ඒ තුනම නැති කරනවා. ඒත් ලෝභය තිබෙනවා. ලෝභය තිබෙනවා. ඒ ලෝභය උපාදාන වශයෙන් තිබෙනවා. ඒ නිසා Tamange මේ ස්කන්ධ පංචකයට ආසක ආසාව පවති. ආසාව නැති කලේ. කාම උපාදානයේ කියන ලෝභයත් ditthi උපාදාන කියලා ගන්නේ කුමක්ද? ඒක ඊළඟට සලකන්නට මොකද්ද වික්ඛි උපාදාන? සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන කියා දෙකක් වෙනම තිබෙන නිසා වික්ඛි උපාදානයි කියන්නේ කුමකටද කියලා සලකන්න. එතන වික්ඛි උපාදානයි කියා දක්වා තිබෙන්නේ බොහෝ තැනක දස වස්තුක මිත්‍යා දෘෂ්ටි නත්ති දින්නම් නත්ති යුත්තං නත්ති උතං නත්ති සුඛත දුක්ඛතානං කම්මානං ඵලං විපාකෝ නත්ති අයං ලෝකෝ නත්ති පරෝ ලෝකෝ නත්ති මාතා නත්ති පිතා නත්ති සත්තා උපපාතිකා නත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සම්මග්ගතා සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකං පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදෙන්ති යන්වෙන් දැක්වෙන දස වස්තුත විද්‍යා දෘෂ්ටිය ඉක්ඛි උපාදාන වශයෙන් වදාළා දක්වලා. එතකොට එය කම්මස්සගත සම්මාදිට්ඨියට ප්‍රතිවිරුද්ධ වූ මිත්‍යා දෘෂ්ටියකුත් වෙනවා නේ. ඒක ප්‍රතිවිරුද්ධයි විරුද්ධයි මිත්‍යා දෘෂ්ටිය. නැත්ති දින්නම් නැත්ති ඉත්තන් නැත්ති උත්තන් කියන්නේ දෙන දීන් පිළිබඳ දාන ආ විශාල දාන යාග වශයෙන් පවත්වන ඒ වගේම ඒ යම් නම් අයට පඳුරු වශයෙන් යවන ඒ දීම් තියෙන දාන ඒවා තමයි නත්ති දින්නම් නත්ති ඉද්දම් නත්ති හුතම් කියන මේ දක්වන. දන් දීම විපාකයක් ඵලයක් විපාකයක් නැත්තේ. දානය තමයි ඒ සම්බන්ධ. අනිත් එක නත්ති අයං ලෝක නත්ති සුගත දුක්ඛතානං කම්මානං ඵලං විපාකෝ කියන්නේ හොඳ කර්ම සුඛත කියන්නේ සුකෘත. දුක්ඛිත කියන්නේ නරක. ඒ කියන්නේ පින්පව් කුසල අකුසල. කියන මේ වායේ ඵලයක් විපාකයක් නැත්තේ. මක්ඛයන් ලෝකෝ මෙලවක් කියා එකක් නැත. ඒ කියන්නේ වෙන වෙන ලෝකවල ඉඳ චුත වෙලා මේ ලෝකයට එනවයි කියා එකක් නැත්තේ. ඒ වගේම පරල වෙයි කියා එකක් නැත්තේ විහිසිත තවත් තැනක මෙරි උපදිනවායි කියන එහෙම එකක් නැත්තේ. මෙලෝ කියා එකක්ද පරලෝ කියා එකක්ද නැත්තේ. මත්ති මාතා කියන්නේ මවත උපකාර කිරීමෙන් හෝ එහෙම නැත්නම් අපකාර කිරීමෙන් හෝ ඇතිවන්නා වූ ඉෂ්ට විපාකයක් හෝ අනිෂ්ට විපාකයක් නැත්තේය. එසේම පියාට සැලකීමෙන් හෝ නොසැලකීමෙන් පියාට විරුද්ධව නැත්නම් පියාට අතවර කිරීමෙන් හෝ ඇතිවන්නා වූ ඉෂ්ට විපාක හෝ අනිෂ්ට විපාකයක් නැත්තේ. සැලකීමෙන් හෝ නොසැලකීමෙන්. නැති සත්තා උපපාතිකා කියන්නේ ඒ ත්‍ෘතියට අනුතුරුව ලැබෙන ප්‍රතිසන්දියක් නැත්තේය කියන ඒක එකක් තව තේරුමක් වෙනවා ඕපපාතිකේ කියන සත්වයෝ නැත්තේ අනිත් එකයි නැත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා ආදි වශයෙන් දක්වන්නේ ඒ මෙලෝකයෙහි Tamanගේ විශිෂ්ට නුවණින් මේ ලෝකය පිළිබඳව දැනගෙන මේ ලෝකයක් අන්‍ය ලෝකත් Taman ගෙනුවනින් දැනගෙන ඒවා පිළිබඳ ලෝකයාට ප්‍රකාශ කරන ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන් නැත ඒ වගේ මේ සියල්ල දැනගෙන වදාරන සම්්‍යක් සම්බුදුවරු නැත්තේ ගන්න ඒ දෘෂ්ටි. ඒකයි මේ ditthi upadana කියන එකට ඇතුළත් කොට දක්වන්නේ. ditthi upadana. ශ්‍රීලබ්බත උපාදානයි කියන්නේ අර කියන ලද සීල වෘත අජ සීල ඒ අජ වෘත ගෝ සීල ගෝ වත් කුක්කුර සීල කුක්කුර වත් කියලා එහෙම දක්වනවා ඒකට ඒ අජ සීලය සමාදන්ව වූ කෙනෙක් කියන්නේ ඒ දරතා එළුවා ජීවත් වන ආකාරයෙන් ජීවත් වීමයි ඔහුගේ සීලය. ඒ සඳහා ඔහු පවත්වන ක්‍රියා තමයි ඒ ප්‍රත්‍ය. එළුවෙකු වශයෙන් නම් ජීවත් වීම Taman තෝරගත්තේ මොනවාටද? මේ කෙලෙස් නැති කිරීමට. විමුක්තිය ලබන්නට. කළපව් වල විපාක විඳලා අවසන් කරන්නට සහ අලුත් පව් රැස් නොකරන්නට Taman තෝරාගත්ත මග තමා එළුවෙකු හැටියට කල් ගෙවීම. ඒක තෝරගන්න. තවත් කෙනෙක් ගොනිකු වශයෙන් ගොනිකුගේ ක්‍රියාකලාප. තවත් කෙනෙක් කුක්කුර බල්ලෙකුගේ. තව ඊට වෙනස් තව අය සිටිනවා. ඒ වෘත සමාදානයේ ඔවුන් සලකන හැටියට පංචතාපයෙන් තැවීම කියන්නේ. පංචතාපය කියන්නේ පස් පැත්තකින් කරන ශරීරයේ තැවීමක්. ශරීරයේ මේ ශරීරයට දිවි දින්නෙන් ශරීරය තවනවා. අහසෙන් ඒ කියන්නේ උඩින් ඉරු රැසින් ඉරු රැසින් තවා ගන්න. අවතින් වටේම ගිනි මැලයෙන් වටේම ගිනි වැල ගසාගෙන ඒ නැදට වෙලා මහා බවාලේ කෙලස් පවන. ඔහු තවන්නේ නම් ශරීරය. නම් හිතාගන්නේ ඒ හේතු කොටගෙන කෙලස් තැවෙනවා. කෙලස් පවන. සමහර කෙනෙක් ඒ කෙලස් හොදලා අරිනවා, පව් සෝදලා අරිනවා. මේ ඒ කොහොමද හොදලා හදන්නේ? ගංගා සුද්ධ ගංගාවක බහැලා. සුද්ධ ගංගා කියලා සැලකෙන තියෙනවනේ. ඔය ගංගා නම් නදිය. ගංගා නම් නදිය. සමහර ඒ ගංගා දෙකක වතුර එකතු වෙන තැනක් බොහෝම සුද්ධ තැනක් හැටියට සැලකෙනවා. එහෙම තැන්වල දෙක. නාන සමහර කෙනෙක් හිමිදිරි පාන් කරනවා. ඒ තැන්වලට යනවා. ගිහින් වතුරට බහිනවා. බහැලා හිස පවණක් ඉතුරු වන පරිදි ජල දක්වාම වතුරේ යටට තිබෙන පරිදි වතුරේ බහැලා සිටිනවා. පිළිපිට පාමුද. ඉතින් එහෙම අවස්ථාවලදී සමහරව අහලා තිබෙනවා. ඒ එක මෙහෙ කාර්යයක් 16ක් ගෙදරක වැඩ කරන විදිරි පාන්දර ඈත් ගියා වතුර ගියන්න ගෙදර. යනකොට දකින්නට ලැබුණා මේ කෙනෙක් දැකලා ඇහුවා. අනේ ඔය මොකද කරන්නේ? මම නම් මේ දෙවුල දෙවුල මේ ආවේ මේ එන්න කැමැත්තකින් නම් නෙවෙයි. හැබැයි මම වතුර නොගෙමියොත් මට මගේ ස්වාමි දුවගෙන් එව නැත්නම් ඒ මගේ ස්වාමියාගේ කුටිගත කන්නට සිදුවේ. ඒ නිසායි මම මේ ආවේ මේ හිමිදිරි පාන්දර. දෙවුල වෙවුලා සීතලේ වතුර දුන්නා. ඔබ මේ ඒ සීතල වතුරේම බැහැලා මොකද කරන්නේ? නැගිනිනු මම පෞසෝදා හරිනවා. පෞසෝදා හරිනවා. කියලා ඒ පුදුමයට පස්සෙලා එහෙනම් ඔය ගඟේ සිටිනවා තව සතුන් ඉන්නවා. මාළුවෝ, කැසිබුවෝ. ඒ සතුන්ගේ කිසිදු බවක් ඉතිරි වෙලා නැතිය. ඒ ඔක්කොම හිරිලා යන්න ඇතිනු. වන්නේත් ඒකනේ. ඊළඟට කියලා තියෙනවා ඔය පෞසේදී යන අතරම ඔබ කර තිබෙන පිණිත් හේදිලා යන්නට බැරිද? ඕක ඒක ඇත්තනේ දැන් බලන්න මේ දෘෂ්ටියේ වැරද්ද ඒ දෘෂ්ටි ගත්ත එකනාට තේරෙන්නේ මේ ක්‍රියාවෙන් පෞසේධිය යනවා කියන්නේ පෞසේධිය බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඔය සෝදන්නේ කුමක්ද අපි බලමු ඒ ඒ සෝදන ස්ථේදීමට අසු වෙන්නේ ඔහුගේ හිතද හිත හැරිලා යන්නේ නෑ හිතේ තිබෙන මොනවත් හේතනමයි නෑනේ මේ ශරීරයේ පිටපැත්තේ වතුර ගහගෙන යන එකනේ කරේන්නේ. ඒකෙන් ඇඟ හේදෙනවා කියත හැකි කොට. ඇඟ හේදෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව එහෙම හේදීමකින් මේ කෙනෙක් පිරිසිදු වෙන්නේ නැහැ. පිරිසිදු වෙන්නේ නැහැ නේ. බුදුරජාණන් වහන්සේ කෙනෙක් අපිරිසිදු වෙනවයි කීවේ ශරීරයේ අපිරිසිදු වීම නිසා වේ. ශරීරේ නම් අපිරිසිදු එකක්මයි. මේ අපි පිටත් කරන පිරිසිදු කළා. අභ්‍යන්තරය අපිරිසුදු එකක් අපේ අපිරිසුදු දේවලින් යුක්ත. දුර්ගන්ධය හමන දේවලින්මයි ශරීරයේ මේ හැදිලා තිබෙන්නේ. ඇතුලේ තිබෙන්නේ ඔක්කොම දුගඳ හමන දේවල්. ඒ නිසා ඒ ශරීරයක් කෙනෙකුගේ පිරිසිදුයි කියලා වචනේ පරිසමාප්ත්‍යයෙන් කියන්නට බෑ. පිරිසිදු නැති නිසා තමයි කොතෙකුත් අපට පිරිසිදු කරන්නට වෙලා තියෙන්නේ. අපිරිසිදු නිසා සෝදන්නට මේ තෙල් ගල්වන්නට ඔය අපි මේ වැඩ මේ පිළිබඳව කරන්නට වෙලා තියෙන්නේ ශරීරය අපිරිසිදු නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා මහසික ධර්මයට අනුව පෙන්වන්නේ කොමක්ද? චිත් රූපේන සංකිලිත්තේන සංකිලිස්සන්ති මානවා රූපේ සුද්ධේ විසුද්ධම්ති අනක්ඛාතං පහේසිකං ඒ උන්වහන්සේගේ ධර්මයට අනුව ලියා තිබෙන ගාථාවක් ඒ කියන්නේ රූපේන සංකිලිට්ඨේන රූපය කිලුටු වීම නිසා නැත්නම් කිලුටු වීමෙන් රූපේන සංකිලිට්ඨේන සංකිලිස්සන්ති මානවං මේ සත්වයෝ කිලුට වෙනවාය කියා සංකලිස්සන්ති මානව රූපේ සුද්ධේ විසුද්ධම්ති රූපය පිරිසිදු වීම නිසා රූපය පිරිසිදු කර ගැනීම නිසා සත්වය පිරිසිදු වෙනවයි කියා බුදුරජාණන් වහන්සේ අදාළේ නැත ඒකයි ඒකට ශරීරය අපිරිසිදු වීම නිසා සත්වයෝ අපිරිසුදු වෙනවයි ශරීරය පිරිසුදු කර ගැනීම නිසා සත්වයෝ පිරිසුදු වෙනවයි කියා බුදුරජාණන් වහන්සේ වදාරා නැත ඊළඟට එන ගාථාවෙන් දක්වන්නේ චිත්තේන සංකිලිට්ඨේන සංකිලිස්සන්ති මානවා චිත්තේ සුද්ධේ සුද්ධාන්ති ඉති බුද්ධං මහේසි චිත්තේන සංකිලිත්තේන සංකිලිස්සන්ති මානවා. සිත කිලුටු වීම නිසා සත්වයෝ කිලුටු වෙනවාය. සිත පිරිසිදු කර ගැනීම නිසා සත්වයෝ පිරිසිදු වෙනවායි යානම් බුදුරජාණන් වහන්සේ වදාරා ඇත. ඒකයි සත්‍යය. ඒ නිසා උන්වහන්සේගේ අනුශාසනය වචන තුනකින් වදාරනවා නම් දක්වනවා නම් නැත්නම් බුදුරජාණන් වහන්සේ වදාරලා තිබෙනවා ඒක දක්වනවා නම් කියන්නට තිබෙන්නේ ශබ්ද පාපස්ස අකරණං කුසලස්ස ප්‍රසම්පදා සචිත්ත පරියෝදපන සචිත්ත පරියෝදපන තම සිත හත්පසින්ම පිරිසිදු කිරීම ඒතං බුද්ධානුශාසන එතකොට සිත පිරිසිදු කිරීමෙනුයි මේ විසුද්ධිය දැන් එන්න එන්නේ සත්‍යයන්ගේ විසුද්ධිය පිණිස මේ සත්තානං විසුද්ධිය ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්ථානං අත්ංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන සතර සතිපට්ඨානයක් වදාළ ඒ කුමක් කරන්නද ඒ සතිපට්ඨානය වදාරලා තිබෙන්නේ ශරීරය පිරිසිදු කරගන්නට නෙවෙයි එයින් වදාරලා තිබේ. ඒ වදාරලා තිබෙන්නේ සිත පිරිසුදු කරන්න. මොකද සිත පිරිසුදු කරනවා කියන එකෙන් අදහස් කරන්නේ. සිත අපිරිසුදු වෙන ධර්මයන්ගෙන් පිරිසුදු කරන්න. ඒ කියන්නේ අපිරිසුදු වෙන ධර්ම සිත අපිරිසුදු වන්නේ යම් ධර්මයන්ගෙන් නම් ඒ ධර්මයන් දුරු කරන්නට නැති කරන්නට කලවා හරින්න. එහෙම කොටයි සිත පිරිසුදු කරගන්න. එයනේ ඒ කරන්නට තිබෙන සතර මාර්ග ඥානයන්ගෙන් සතර මාර්ගයන්ගෙන් කරන්නේ. සිත පිරිසිදු. එයයි බුදුරජාණන් වහන්සේ වදාළා. ඉතින් මේ සිත පිරිසිදු කරගන්නා ක්‍රමය වහන්සේ වදාළා. කෙනෙකුට පුළුවන් తాවකාලිකව මේ දැන් අප කරන වැඩක් බඳු වැඩක යෙදලා කුසල් සිත් උපදවා ගන්නා වූ ක්‍රියාවක යෙදී ඒ කුසල් සිත් උපදනා කාලය තුලදී අකුසල් වලට ඇතිවන්නට ඉඩ නොදී සිත පිරිසුදු කරගන්න. තවත් කෙනෙක් කසිනාදී අරමුණක්ගෙන භාවනා කරලා එයින් ධ්‍යාන උපදවාගෙන ධ්‍යානයෙන් නොපිරිහි සිටින තාක්කල් නීවරණ ක්ලේශයන් දුරුකොට තැබීමෙන් සිත පිරිසිදු කරගෙන ඒ සිතේ සචිත්ත පරියෝදපණන් නෙවෙයි. හත්පසින් පිරිසිදු බවක් ඒ සිතෙත් නැහැ. මක් නිසාද? ඒ සිත ඕනෑම වේලාවක අපිරිසිදු කම් පැන නගින තත්වයට වැටෙන්නට පුළුවන්. ඒ කියන්නේ ධානලාභියා ධානයෙන් පිරිහි ප්‍රපාතයට ඇද වැටෙනවා. මේ වගේ කුසල ක්‍රියාවන් යෙදී සිටින තැනත්තා ඒ කුසලයෙන් කුසල ක්‍රියාවෙන් වෙන්ුණාම අර එවේලේ නූපන් ලෝභාදී අකුසල ධර්ම උපදින අවස්ථාවන්ට පැමිණෙනවා. කවදාවත් සිත අපිරිසිදු නොවන පරිදි පිරිසිදු වන්නට නම් බුදුරජාණන් වහන්සේ වදාළා අර සුන්දරික පරි සුන්දරික භාරද්වාජේ ඉවරේ නාණ්ඩේ කියලා. මොකෙන්ද නාණ්ඩේ කියන්නේ? මේ ආර්ය ශ්‍රාන්තික මාර්ග නැමැති ජලයෙන් නාණ්ඩේ කියවේ. ආර්ය ශ්‍රාන්තික මාර්ගය නැමැති ජලය. ඒ ජලයෙන් නෑමනම් පිරිසුදු වෙනවා. කවදාවත් නැවත අපිරිසුදු නොවන පරිදි නාන්නට පුළුවන්. ඒක. ඉතින් අන්න එහෙම වදා. එතකොට සිතේ අපිරිසුදුකම එහෙම පිටින්ම නැති කරන්නේ ඒ අපිරිසිදු කම් වලට තුඩු දී පවත්නා අකුරු අපිරිසුදුකම් ඇති විය හැකි ඒ මොන ධර්මද ඒවට කියන්නේ අනුසය ධර්ම අනුසය කෙලෙස් ඒවා නැති කිරීම ඒවා නැති කිරීම තමයි සතර මාර්ග ඥානයෙන් කරන්නේ මාර්ග කුසල් හතරින් කෙරේ දැන් ඒවා නැති කිරීම කරන්නට ආරම්භ වෙන තැන තමයි සෝතාපට්ටි මග්ගේ ඒ සෝවාන් මාර්ගයෙන් සිදු කරන්නේ කුමක්ද? මේ උපාදානයන් අතුරෙන් උපාදාන තුනක්ම නැති කරනවා. උපාදානයන්ගේ වශයෙන් සැලකෙන විට සෝවාන් මාර්ගයෙන් කරන්නේ කොයිතරම් විශාල වැඩක්ද කියලා බලපු හැකියි. මේ තේරෙනවද? සීලබ්බත උපා ditthi upadana සීලබ්බත උපාදාන අත්වාද උපාදාන නැති කරනවා. එතකොට ditthi උපාදානයක් අපි කියවා සීලබ්බත උපාදානය. අන්‍ය සීල ප්‍රත්‍යක්. දැන් මේ සීල ප්‍රත්‍යක් මේ පින්නතුන අහලා තිබෙනවානේ. වැඩියෙන්ම අහලා ඇත්තේ කෝරක් කට්ටිය ගැන. ඒ කෝරක් කට්ටිය ගැන අහන්නට ලැබෙන්නේ සුනක්ඛත්ත පිළිබඳ කතාවේ. සුනක්ඛත්තනේ සුනක්ඛත්ත කියන ලිච්ඡවී පුත්‍රයා බුදුරජාණන් වහන්සේ වෙත මහාන වෙලා අවුරුදු ගණනක් බුදුරජාණන් වහන්සේට උපස්ථායකයෙක් හැටියට උපස්ථාන කළා. බුදුරජාණන් වහන්සේගෙන් දිව ඇස ලබන ක්‍රමය අහලා දැනගෙන ඒ අනුව පිළිපැදලා දිවස ලැබුවා. එදින ඔහු දැක්කා Tamanගේ දිවසින් ඒ දිව්‍යං චක්ෂුර විඥානය කියන ඒ දිවස උපදවාගෙන ඔහු බැලුවා දෙව්ලෝ ඉතින් ඔහුට දෙවිවරු පෙනෙනවා. දෙවිවරු පෙනෙනවා බොහෝම ලස්සන රූප සම්පත් වලින් යුක්ත ඒ දෙවිවරු දිව්‍යාංගතාවන් ඔහු දැක්කා. එහෙත් ඔවුන් ඔවුන්ගේ කතා බහ ශබ්දය ඇහෙන්නේ නැහැ. ඒ දෙවිවරුන් දකින්න විට දෙවිවරු නිකම්ම ඉන්නවා නෙවෙයි. ඔවුන් ඔවුන් සමග කතා කරනවා ඇතිනේ. සමහර විටක මේ අපි මෙහි ඉන්න විට ඈත දෙදෙනෙක් ළඟට වෙලා කතා කර කර ඉන්නකොට අපිට පේනවා වුන් කතා කරන. නමුත් අපිට ඇහෙන්නේ නැහැ. පේනවා කියන්නේ ඔවුන්ගේ ශරීරය අපිට පේනවනේ. ඔවුන් කරන ක්‍රියාව අප තේරුම් ගන්නවා මේ දෙදෙනා කතා කරනවා. නමුත් මොනවද කතා කරන්නේ කියන එක අපි දන්නේ නැහැ. අන්න ඒ වගේ සුනක්හත්තත් දෙවිවරුන්ව දකිනවා නමුත් ඔවුන්ගේ කතා බහ ඔවුන්ට ඔහුට ඇහෙන්නේ නැහැ. ඒ නිසා ඔහුට හිතුණා ඔවුන්ගේ කතා බහත් අහන්නට තිබෙනවා නම් යබුදුරජාණන් වහන්සේ වෙතට ගිහිල්ලා ඒ දිව කන උපදවා ගන්නා ක්‍රමයක් ඇරුවා. බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ වදාළේ නැත්තේ ඔහුට ඒ ජීවිතයේදී දිව කන ලබන්නට බෑ. මොකද අතීතයේදී කෙනෙකුන්ව බිහිරික වෙන්නට ඔව් කන්නඩිය පැලෙන්නට ගහලා සීලවන්තයෙකුට ඒ විදිහේ අපරාධයක් කරනවා. ඒ නිසා ඔහුට උපනිශ්‍රේ නැහැ. උපනිශ්‍රේ කියන්නේ හේතුවක් තියෙන්නට ඕනේ මේක ලබන්න. ඒ උපනිශ්‍රේ නැහැ. එබැවින් බුදුරජාණන් වහන්සේ වදාළේ නැහැ. දිව කන ලවණ හැටි. බුදුහන්සේ ඒ කියාදිය යුත්තේ ඒ ක්‍රමයට පිළිපැද මොහොත ලබන්නට පුළුවන් නම් මොහු කොයිතරම් මේ පිළිවෙතෙහි යෙදුණත් මේ ජීවිතයේදී ඔහුට දිව කන ලැබෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේලා අනිත් ආචාර්යවරු වගේ නෙවෙයි. ඒ වැඩක් නැති දෙයක යොදවන එක දැන දැනම වැඩක් නැති දෙයක යොදවයි. දෙන කවුරුවත් නම් ආ මේකයි ක්‍රමයේ පිළිපදින්න දෙයි කියලා දෙයි. නමුත් බුදුරජාණන් වහන්සේ දකින්නවනේ මොහු කොයිතරම් මේ මේ පිළිපැද්දත් මේ தත්ත්වය ඔහුට උපදවා ගන්නට බැහැ. ඒ නිසා වදාළේ එතෙන්දී ඔහු නපුරු සිතක් ඇති කරගත්තම බුදුරජාණන් වහන්සේ කෙරෙහි. ඔහු හිතුවා බුදුරජාණන් වහන්සේ මේ තමන්නේ දිව කනක් උපදවා ගත්තොත් බුදුරජාණන් වහන්සේට මේ තිබෙන දැනුම් අතින් කිත්ති වෙනවා. ඒකට බුදුහාමුදුරුවෝ කැමති නැහැ. කැමති නැහැ. ඒ නිසායි මට මේ ක්‍රමයේ දුන්නේ කියලා බුදුරජාණන් වහන්සේ සමග අමනාපයක් ඇති කරගන්නවා. විරුද්ධ වුණා. විරුද්ධ වෙලා මහසේව අත්හැරගත්තා. ඉතින් ඒ අත්හරින්නට කලින් ඔහු දවසක් බුදුරජාණන් වහන්සේත් සමග වඩින. ඒ වඩින වෙලාවේ කුක්කුර වෘතේ ආරක්ෂා කරමින් සිටි හොරක් කට්ටිය ඉදිරියට එනවා. කුක්කුර වෘතේ කියන්නේ බලු වෘතය. බල්ලෙකු වගේ ඔහු යන්නේ. ඒ කියන්නේ සතර ධාතයෙන් යනවා. ඔහු ඉතින් බල්ලා වැසිකිලි කැසිකිලි කරන හැටි තිබෙනවනේ. ඒ විදිහට තමයි ඒ කටයුතු කරන්නේ. බල්ලෙකු වගේ. ඉතින් ඔහුව දැක්කා. දැක්ක ඇටි මේ ගොරක් කට්ටියගේ මේ මේ පිළිවෙල දැකලා සුණක් අත්ත හිතනවා මොහු නම් රහත් කෙනෙක් තමයි. බුදුරජාණන් වහන්සේ වේලේ ඇසුවා. සුණක්කත්ව ඔබට මේ විදිහේ පාපී චේතනාවක් ඇති වුණා නේද? මොහු රහතෙකි කියලා. ඔහු රහතෙකුත් නෙවෙයි ඔබ දන්නේ නැtei රහත් මඟ කියන එක කුමක්ද කියලා. එතෙන්දි බුදුරජාණන් වහන්සේට ඔහු දොස් පැවරුවා. බුදුරජාණන් වහන්සේ අන්‍යයන්ගේ ඒ සීල වෘත ආදිය ගැන ඒ මසුරුකමක් උන්වහන්සේට තිබෙනවා කියලා. මේ කෝරක් කප්පිය මෙයින් දවස් 7කට පස්සේ කාලා දිරවා ගන්නට බැරිව ලෙඩ වෙලා මැරෙනවයි. මැරෙනවයි. ඔහුගේ ශරීර මැරිලා ඔහු උපදින්න මොන මේ විද්‍යාවකන්නේකද කාලකන්තික. කාලකන්තික අසුර කායෙහි අසුර අපාය. ඒ කියන්නේ කාලකන්තික කියන්නේ ප්‍රේත විකාරය. ප්‍රේත අපාය. ඒ කාලකන්තික අසුර යෙකු හැටියට උපදිනවයි ඔහුගේ ශරීරය දීරත්තම්බනක කියන ඒ සෝහනට ඇදලා දානවා ඉතින් මොහු බුදුරජාණන් වහන්සේ ගැන ඒ විදිහේ අමනාපයක් ඇති කරගත්තා. බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශය ඉතු වෙන බවක් දන්නවා. ඒ නිසා මොකද කළේ? මොහු ගියා කෝරක් කට්ටිය ළඟ. කෝරක් කට්ටියට හිටියා දායකයෝ. දායකයෝ දන් ගෙනෙන දායකයෝ හිටියා. කියන්නේ හැමෝටම දායකයෝ ඇති වෙනවානේ නේ. තාපස පැවිද්දන්ටත් කොයිතරම් දායකයෝ සමහරු සමහර දායකයෝ මේ හඳ දිහාත් බලාගෙන හිටියා. හඳ බලාගෙන ඉනවයි කියලා නායක තාපස හම්බුනේ. එහෙමත් හිතියන්නේ. ඒ වගේ හැම දිනාකම ඕනෑම බොරුවක් ඇදබාලා යම් කිසිවක් ප්‍රකාශ කරන කෙනෙකු වෙතොත් ඒ කෙනකාගේ පස්සෙන් යන්නට පිරිසක් ඇති වෙනවා. ඒක ලෝකේ ඇති. මේ හොරක් කට්ටියටත් ඒ වගේ හිතියා දායකයෝ දන් දෙනවා. මේ සුණත්පත් හොරක් කට්ටිය වෙත ගිහින් ජීවා. යහළුව මේ බුදුරජාණන් වහන්සේ ශ්‍රමණ භවත් ගෞතමයන් මේ විදිහේ දෙයක් ඔබ පිළිබඳව කීවා. ඔබ මෙයින් හත් දවසක් ගිය තැන කාලා වැඩි වෙලා දිරවා ගන්නට බැරි වෙයි. ඒ නිසා අසනීප වෙලා මැරෙනවයි කියලා කිව්වයි. ඒක අපි කොහොම හරි දුරු කරන්නට ඕනේ. ඒ නිසා මොනතරම් ඔබගේ සිත සිත පෙළඹුණත් මේ දවස් 7 නොකා ඉන්නේ. ඉතින් ඔහු මේ අවවාදය පිළිපැද්දා දවස් 6ක්ම. දවස් 6ක්. හත්වෙනි දවසේ ඒ දායකයා ගෙනාවේ බොහෝම සුවඳ වහනය වෙන ආහාරයක් පිළියෙල කරගෙන මුන්ට ගෙනාවා. ගෙනාවම මේ සුණක්කත්වයේ අවවාදය මොහොත අමතක වුණෙත් නැහැ. මොනා වුණත් කමක් නැtei අද නම් කනවයි කියලා කෑවා. <laughs> ඒ ජී පරිදිම බුදුරජාණන් වහන්සේ වදාළ පරිදිම එදා ඔව් මැරුණා. මැරිලා කාලකන්තික කියන ඒ අසුර අපායේ ඒ ප්‍රේතය ඒ බොහෝ කල් ආයුෂ ඇති ප්‍රේත කොටසක් ඒ කාලකන්දි කියන්නේ. ඒ අපායේ උපත්. ඉතින් දැන් මොහුට බුදුරජාණන් වහන්සේගේ කතාව බුරු කරන්නටයි ඕනේ. මරුණ බව ඇත්තනේ. ඒ බව කිව්වා. ඉතින් ඔහු හොඳ සීලයක් රැක කෙනෙක්. ඒ නිසා ඔහු ඒ බඳු අපායකට යන්නේ නැතේ. නෑ එහෙනම් ගිහින් අහන්නයි කිව්වා. ඔහුගේ මූණට වතුර ටිකක් කියලා කනට කරලා අහන්නට ඒකීවා ඔබ කොහිද උපන්නේ? එතකොට කියයි කියලා උපන් තැන. ඉතින් මොහ කියපු විදිහට ගියා. ඊනි අර විදිහට කරලා කනට කරලා ඇහුවා කොහිද උපන්? ඒ ශරීරේ නැගිට්ටා. නැගිටලා කිව්වා කාල කංජික අසුරාකායි කියලා ගැටුණා. ඊළඟට ඔහුගේ සිරුර දැන් මේ කතාව මුල් කරන්නට ඕනේ. වෙනත් සොහොන් තිබෙනවා ඒ කිට්ටුව. ඒ පැත්තට ඇද්දා. කාටවත් බෑ හොල්ලන්න. අන්තිමට අර සොහොන තමයි ඇදලා ගන්නේ. ඊටත් හම්බෙන්නේ. එදින් ඔහු ඒ කුක්කුර වෘතේ ආරක්ෂා කළේ ඔය කාලකන්නික අසුරාපායි උපදින්නට. නැහැ. ඔහුගේ ඔහු ගත්ත දෘෂ්ටිය දෘෂ්ටිය වැරද්ද. දෘෂ්ටිය වැරද්ද. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මිච්ඡා දිට්ඨි භික්කවේ පරමානි වජ්ජානීති කිය. ලෝකේ වැරදි තියෙනවා. සතුන් මැරීමත් වරදක් නේ? වරදක් වජ්ජ. සොරකම් කිරීමත් වරදක්. කාම මිත්‍යාචාරයත් වරදක්. බොරු කීමත් වරදක්. කේලාම් කීම, හිස් වචන කතා, පරුස වචන කීම, හිස් වචන කතා කිරීම. දැඩි ලෝභය. කියන මේ ඔක්කොම වැරදි. තමයි. නමුත් බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ සියල්ලටම වඩා දැන් ආනන්තරීය කර්මය කියන ඒවා මොනතරම් වැරදිද? ඒ සියල්ලටම වඩා ලොකුම වැරද්ද හැටියට දක්වන්නේ මිච්ඡා දිට්ඨි. මිච්ඡා දිට්ඨි. අන්න මොහු ඒ ගත්ත මිච්ඡා දිට්ඨිය හේතු කොටගෙන ඔහුට කාලකන්ජික අසුර අපායෙහි උපදින්නට සිදු වෙනවා. ඒ වගේ ඒ ඒ මිත්‍යා දෘෂ්ටි ඒ සීලබ්බත උපාදාන වශයෙන් ඇති වෙච්ච එක. අත්තවාද උපාදානයි කියවේ. අත්ත කියන්නේ තමා කියන එකනේ ආත්මය. ආත්මවාද උපාදාන. ආත්මයක් ඇත්තේ කියා දැඩිව ගැනීම. අත්තවාද උපාදාන. ඒ අත්තවාද උපාදානය රූපං අත්තතෝ සමනුපස්සතේ රූපවන්තං වාත්තානං අත්තරිවා රූපං රූපස්මින් වාත්තානං වේදනාත්මකෝ සමුපස්සති ආදි වශයෙන් විසි ආකාරයක සක්කාය දෘෂ්ටියක් තියෙන්නේ ඒක තමයි මේ අත්වාද උපාදානය. ඒක ගැටිව ගන්න. ආත්මයක් ඇත්තේය කියා ගන්න. දෘෂ්ටිය. ආත්මයක් ඇත්තේ අත්වාද උපාදාන. මේක මේ කියන ලද උපාදාන සතරම ප්‍රත්‍යඥයන්ට තිබෙනවා. එකක් දෙනවා සෝවාන් පුද්ගලයාට ඉතිරි වන්නේ කාමෝපාදාන කාමෝපාදානය සෝවාන් පුද්ගලයාගේ පටන් ආර්ය පුද්ගලයන් කීප දෙනෙක් ඉන්නවනේ සෝවාන් සකදාගාම අනාගාම රහතන් වහන්සේ තමයි ඒ කාමෝපාදානය නැති කරන්නේ. උපාදාන සතරක් තිබෙනවා ඒ උපාදාන සතරක් වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ ලෝභයයි ditthiyයි කියන මේ ධර්ම. ධර්ම දෙක ඒ ධර්මයන්ගෙන් අරමුණු කරන ධර්මයන් ඒ වශයෙන් ditthi උපාදාන සතරක් හැටියට වදාරලා තිබෙනවා. එයින් කාම උපාදානය අරහන් මාර්ග වද්‍ය උපාදානයක් වන අතර සෝවාන් මාර්ගයෙන් ඒ ඉතිරි උපාදාන තුන ඉති උපාදාන සීලබ්බත උපාදාන අත්බාධ උපාදාන කියන මේ තුන නැති කරනවායි කියන එක දැනගන්න. එයින් සලකාගත යුත්තේ ඒ උපාදානයන්ගේ තිබෙන ඝන බහලකම නිසා ඇතිවන නරක අනිෂ්ට විපාක කෙබඳුද කියන එකක් දත යුතුයි. අනිත් පැත්තෙන් දැනගන්නට ඕන ඒ උපාදානයන්ගේ නැවත ඇතිවීම සහඟුලින්ම නැති කරලම ඒ සෝවාන් ආදී මාර්ගයන්ගේ තිබෙන අනුභවය කොයිතරම්ද කියන එකත් තේරුම් ගන්න. අද අපි ඒක නවත්තමු. අනිත් අවස්ථාවට. සබ්බේ සංඛාරාංශාපි යදා පඤ්ඤාව පසුතිය පරිපින්දති කේ සමග්ගෝ සුඛියා සබ්බේ සංඛාරා දුක්ඛා යදා පඤ්ඤාව පසුතිය පරිපින්දති කේ සමග්ගෝ සුඛියා